ඉතිරි විසුද්ධි තුන පිළිබඳව දේශනා රාශියක් තියෙනවා. ඒකෙන් වැඩිපුරම තියෙන්නේ ධිට්ඨි විසුද්ධි පිළිබඳව, ආකාංකා විතරණ විසුද්ධි පිළිබඳව. ඒ මේ විසුද්ධි ධර්මතා දෙක මෙච්චර දීර්ඝ ලෙස දේශනා කරන්නේ. යමෙකුට සීල විසුද්ධිය එච්චර ගැටලුවක් නෙවෙයි. ඒක ගැටලුවක් නෙවෙයි. සමහර පොඩි ළමයෙකුට උනත් ඒ සීලෙන් සංවර වෙන්න පුළුවන්. කය වචනේ සංවර කරගන්න පුළුවන්. සමාධිය ඇති කරගන්න එකත් එච්චර ගැටලුවක් නැහැ. සමාධිය ඇති කරගන්නත් පුළුවන් යම් කිසි කෙනෙකුට. නිවැරදිව යම් උත්සාහයක් දරුවොත් එයාට චිත්ත ඒකාග්‍රතාවයක් සිත එකඟ බවක් ඇති කරගන්න බොහොම සුළු වේලාවකින් වුණත් පුළුවන්. මේ මේ දික්තියයි සැකයයි කියන එක තමයි අමාරුකාරය. මොකද අනාදිමත් කාලයක් අපි ආවේ අවිද්‍යා තණ්හා දෙක තුළ. ඒ අවිද්‍යා තණ්හා තුළ අපේ මනස හිර වෙලා තියෙන තාක්කල් අපි සම්මුති ලෝකේ ජීවත් වෙන්නේ. ප්‍රඥප්තිය තුළ ජීවත් වෙන්නේ. දික්තියෙන් හා සංකා විතරණ විසුද්ධියෙන් කරන්නේ සම්මුති ලෝකයෙන් එහාට අරන් ප්‍රඥප්තියෙන් එහාට ගෙනියනවා. ඒ ක්‍රමක්‍රමයෙන් පරමාර්ථය කරා. අන්න ඒක නිසා තමයි මේ ධර්ම දේශනා දීර්ඝ වෙන්නේ. හොඳට අහන්න. එකඟ සිතින් අහන්න ඕනේ. සමාධි සිතින් අහන්න ඕනේ. එකයි. නැත්නම් වැටහෙන්නේ. උද සාසත උච්ඡේද දික්ටි කියන දෙකෙන් ගැලවෙන්න නම් නියත වශයෙන්ම හොඳ මනසක් ඕන. ඒක එක දේශනාවකින් අවබෝධ කරගන්නයි අපි කියන්නේ. අවබෝධ කරගත්ත හැටි කියන්නේ. දැනුත් අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා. හැබැයි හැමෝටම මෙහෙම බෑ. ඒ නිසා තමයි මේ ධර්ම දේශනා මාලාව දීර්ඝ වෙන්නේ. මොකද අපි කැමති සියලු දෙනාම මේ භවය තුළම නිවනට අරගෙන යන්නේ. ඒකමයි සසරෙන් නිවනට කියන මාතෘකාව ගත්තේ. එහෙනම් කාංකා විතරණ විසුද්ධි කියන්නේ හේතුඵල ධර්මතාවය අවබෝධ වෙනවා. දිට්ඨියෙන් කරන්නේ කඩලා පෙන්නන. ඒකත්යෙන් ගණ්ඩ පුරුදු වෙච්ච අයට ඒකත්වය තුළ මනස හිර වෙලා තිබ්බායට කඩලා පෙන්නනවා ඒ ධිට්ඨියෙන් ගැලවෙන්න. ධිට්ඨිය විසුද්ධි කරගන්න. විවිධ ආකාරයකට කඩලා පෙන්නනවා. ස්කන්ධ වශයෙන් පහකට, ආයතන වශයෙන් 12කට, ධාතු වශයෙන් 18කට, අභිධර්ම කරෙන් රූප 28කට, කුණප කොටස් 2කට, දරවල් 6කට, අරමුණු 6කට, විඥාන 6කට, ස්පර්ශ 6කට, ඉන්ද්‍රියන් 22කට, භව තුනකට භව නවයකට පටිච්චසමුපාදාංග 12කට තෘෂ්ණා 108කට වේදනා 108කට සංචේතන 6කට සංඥා 6කට විතර්ක 6කට කඩලා කඩලා කඩලා පෙන්වන ඒ ධිට්ඨිය විසඳි කරගන්න ඒ වෙන් කළා කඩලා පෙන්නපු ධර්මතාවයන් එකින් එක අරගෙන හේතු ප්‍රත්‍යයට අනුවමද සකස් වෙන්නේ කියන කාරණය ඒ සැකේ අවිශ්වාසය නැති කරගන්න තමයි කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. මොකද හේතුන්ගෙන්ම හටගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට සසරෙන් නිවනට යන්න මේ හේතුඵල ධර්මතාවයන්ගෙන් ස්ථාන කීපයක් තියෙනවා බලවන්න පුළුවන්. උපාදානය හටගන්නේ උපාදානය නැමැති ඵලය හටගන්නේ තණ්හාව නැමැති හේතුවෙන්. වෙන හේතුවකින් නෙමෙයි. තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා ඇලෙන තැන අල්ල ගන්න. එහෙනම් තණ්හාවම තමයි උපාදානයට ප්‍රත්‍යය. එතකොට තණ්හාවේ ඵලයක් හැටියට උපාදානය හටගත්තට උපාදානය ශරණයෙන් හේතුවක් වෙනවා නැවත කර්ම හදන්න. මෙතනින් අයින් කරන්න පුළුවන්. කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන කියන හතෙන් ওই හේතු අයින් කරොත් සසර වැටෙනවා. ඒක තන. 108 ආකාර තෘෂ්ණාව අයින් කරගත්තොත් වේදනාපච්චය තණ්හා. වේදනාව හේතු කරගෙනමයි තෘෂ්ණාව තියෙන්නේ. විදින තැනයි යලෙන්නේ. නොවිඳින තැන ඇලෙන්නේ. යම යම් තැනක විඳිනවා නම් එතන සිත ඇලෙනවා. ඒතර විඳින්නේ කාම ලෝකයේ විඳිනවා. ඒකට කැමති. ඒතර භව තුල විඳින්න කැමති. කාම භව, රූප භව, අරූප භව. අරූප භවයේත් විඳින්න කැමති. විඳින කැමති නම් ඒකට ඇලෙනවා. 108 ආකාර තෘෂ්ණාවෙන් ගලවන්නත් පුළුවන්. ඒ ගලවන්නේ ඒ තෘෂ්ණාව නැවත හේතුවක් කරගන්න උපාදානය. ප්‍රශ්නාවෙන් අයින් කරනවා. එතනින් ගලවන්නත් පුළුවන්. එතනින් සසර වැටෙනවා. තව දැනක් තියෙනවා ගලවන්න. සංකාරපච්චය විඥානං කියන තැනින් ගලවන්නත් පුළුවන්. අවිද්‍යාවේ ඵලයක් හැටියට සංස්කාරසිත තුල ගොඩ නැගුණාට කුසල සංස්කාර කුසල සංස්කාර මේ කතා කරන්නේ. ඒතර කුසල සංස්කාර අකුසල සංස්කාර විද්‍යාවේ ඵලයක් හැටියට හටගත් ගත්තට අපි ඒක හේතුවක් කරගත්තේ නැත්නම් ප්‍රතිසන්දි විඥාණයට එතනිනුත් සසර වැටෙනවා. එතනිනුත් වැටෙනවා. ඒකට හේතු අයින් කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනිත් තැන තමයි ආශ්‍රව වලින් අයින් කරන්නත් පුළුවන්. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමයන්ට ඇලෙනවා කාමාශ්‍රව. භවආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthyaශ්‍රව ditthi වලට ඇලෙනවා. අවිද්‍යාශ්‍රව. අවිද්‍යාව ආශ්‍රවයක්. මේ ආශ්‍රව ධර්මයන්ගේ අවසානයේ ඒක අයින් කරා නම් එතන සතර වැටෙනවා. තමන්ට කැමති තැනකින් නවත්ත ගන්න පුළුවන්. මං ආශ්‍රව වලින් සංසාර ප්‍රවෘත්ති නවත්තනවද? මම සංස්කාර වලින් සංසාර ප්‍රවෘත්ති නවත්තනවද? ප්‍රසන්න විඥාණයට යන්නේ නැතිව මම තෘෂ්ණාව නැමැති ක්ලේශයෙන් අයින් කරගන්නවද මගේ මනස? එහෙම නැත්නම් උපාදානයෙන් අයින් කරගන්නවා. ඕන ඕන තැනකින් ගන්න. හැබැයි මේ මොන ධර්මතාවයෙන් අයින් කළත් සලායතන නිරෝධයක් තියෙනවා. සලායතන කිව්වේ ආයතන 6ට. ඇස ප්‍රවෘත්තියක් නේ. කනේ ප්‍රවෘත්තියක් නේ. දැන් අසකන කියලා අපි සම්මුතියෙන් කතා කළාට ඔයත් දන්න මේ මොනවා ගැනද කතා කරන්නේ කියලා. මම නැවත නැවත කියන්න ඕනේ. සතර මහා ධාතුවා සුද්ධාස්ත්‍රික කලාපය ගැන මේ කතා කරා. නාස්‍යයවත් ඒ සුද්ධාස්ත්‍රික කලාපයේ ප්‍රවෘත්තිය ඉවරයි. දිවේ හේවත් ඒ සුද්ධාස්ත්‍රික කලාපයේ ප්‍රවෘත්තිය ප්‍රවෘත්ති කියන පැවැත්ම අවසන්. ශරීරයේ පැවැත්ම අවසන්. මනස ප්‍රවෘත්තිය අවසන්. පැවැත්ම අවසන්. සලායතන නිරෝධය. කොතනින් අයින් කරන්නේ? දැන් කැමැති කොතනද? ආශ්‍රවයන්ගෙන් අයින් කරනවද? සංස්කාරයන්ගෙන් අයින් කරනවද? තෘෂ්ණාවෙන් අයින් කරනවද? උපාදානෙන් අයින් කරනවද? හැබැයි අපිට දැන් ලැබිලා තියෙනවා ප්‍රත්‍යංග විඥානය ලැබුණා. දැන් ඒක අයින් කරන්න බෑ. ඒකට දැන් නාම රූප දෙකක් තියෙනවා. දැන් ආයතන හයෙන් දැන් නිරුද්ධ කරන්නත් බෑ. ඒක දැන් ක්‍රියාත්මකයි. එතකොට ඒකට ස්පර්ශ හයකුත් සිද්ධ වෙනවා, විදීම් හයකුත් තියෙනවා. මේකක් ගන්න අවසන් නෑ. හැබැයි දැන් අපේ මනසේ තියෙනවා ආශ්‍රව තියෙනවා, සංස්කාර තියෙනවා, තෘෂ්ණා තියෙනවා, උපාදාන තියෙනවා. දැන් මෙතනින් ආයි. එතකොට තෘෂ්ණාව සාමුලින් අවසන් කරත් සංස්කාරත් අවසන්, ආශ්‍රවත් අවසන්, උපාදානයත් අවසන්. හරිද? මොකද සංකාර නිරෝධා, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා, සලආයතන නිරෝධෝ, සලආයතන නිරෝධා, පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා, වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා, සංහා නිරෝධ. දැන් නිරුද්ධයි. එහෙනම් ආශ්‍රවයන්ගෙන් අයින් කරන්නත් පුළුවන් සංස්කාරයන්ගෙන් අයින් කරන්නත් පුළුවන් සංඥාවෙන් අයින් කරන්නත් පුළුවන් උපාදානෙන් අයින් කරන්නත් පුළුවන් චක්‍රයම වැඩෙනවා අවසන් සතරෙන් නිවනට බණ කියන්නේ තම තමන් කැමති දැනකින් අයින් කරගන්න හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හේතුව හැදුවොත් නම් මේ ඵලය හටගන්නවා අපි ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා මංගිය සතියේ දේශනේ ප්‍රකාශ කළා අපිට උපදවා ගන්න තියෙන ඥාන ටිකක්. ඒ ඥාන අපිට හරියාකාරව ඉපදුනේ නැහැ. ඥාන කියන්නේ නුවණ, ප්‍රඥාව. ඒවා හරියටම ඉපදුනේ නැහැ. හටගත්තේ නැහැ අපේ මනසේ. මොනවාද ඒ ඥාන? සුඛමය ඥාන. කනින් අහලා දැනගත්. හැබැයි ඒක තියනවාද? අනන්ත ප්‍රමාණ බණ හැවදැයි. සසරෙන් නිවනටම බණ ඇහුවා කිව්වනේ. ඔක්කොම සුතමේ ඥානෙ තියෙනවා. ඒ ආපු ධර්මයට අනුව ස්ථාන තුනක් හදාගත්තද? සිත කය වචනය. එහෙනම් චේතන ඉවරයි කියනවා. සිතක් හදුවද? දෙකක් හදුවා. කයයි වචනයයි හදුවා. හරි. ඒක ධර්මතාවය හදන්නේ. අහලා හදාගත්තා. ඒ හදාගත්ත එකට කිව්වා සීලමය ඥාන. ඒ සීලය අපේට දෙනවා අපි. උපකාර කරගන්නවා. උපකාර කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නවා. ඒකක් තියෙනවා. සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, සමාධි භාවනාව මෙන්නනේ. එන හේතු ප්‍රත්‍යයන් පිළිසිඳ දන්නා නුවණ ධම්මටිති ඥානය. ඔන්න වර්තමානයේ ඕන කරන ඥානය. හේතුඵල ධර්මය අවබෝධ කරගන්න දැන් අවශ්‍ය කරන්නේ ධම්මටිති ඥානයයි. මේ ධම්මටිති ඥානයට තව නමක් කියනවා තරුණ විදර්ශනා ඥානය. යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. හොඳයි. ඒ වර්තමානයේ ධම්මටිති ඥාණයට කොහොමද ගන්නෙ මනස? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් නැවත පිළියෙල වෙනවද? මහණෙනි සංස්කාරයේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් නැවත පිළියෙල වෙනවා. ඒ කොහොමද? අපි ගන්නවා කන. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. බලන බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා මෙහෙම අපි බලන පරික්ෂා කළා හරිද ඒක කියලා. ඒතර කියනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයක් නැවත පිළියෙල කරගන්නවා නම් මහණෙනි සංස්කාරය. ඒතර සංස්කාරයන් නොකර අර කිව්ව කර්ම තුනමයි ඉන්නේ නැහැ. ආශ්‍රව, තණ්හා, උපාදාන එකක්වත් ඉන්නේ නැහැ. කර්මක්ෂේ ඥාන. මේ කතා කරන්නේ කර්මක්ෂේ ඥානය පිළිබඳ. එතනින් ඉවර කරන්න පුළුවන්. කර්මක් කියන්නේ සංස්කාරය. මං කියන්නේ සංස්කාර වලින් අයින් කරන්න පුළුවන් කියලා. සංකාරපච්චය විඥානං. වහින්නේ නැහැනේ. බහින්න නම් සංස්කාරයක් ඕනේ. කුසල සංස්කාරයක් හෝ අකුසල සංස්කාරයක්. එහෙනම් හේතු ප්‍රත්‍යෙන්ද හටගත්තේ කන. ඒක බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන මානෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයන්ගේ ධර්මයන්ගේ නැවත පිළියෙල වීම. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගත්තේ. කන කියන්නේ සුද්දාස්තික කලාපයයි. සතර මහා ධාතු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, පෝෂා. ශරීරයට අයිති කාය ප්‍රසාද රූපයක් මේක. පාලනේ ජීවිතේන්ද්‍රිය රූපෙන්. 10ක් තියෙනවා මේකට සම්බන්ධ. ඒකට හේතුද? හරිද? හරි. ඒතර වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් මේක නිරන්තරයෙන් හදනවද? දෙසක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා වෙනකොට නැවත කර්මයෙන් හදනවා සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා සීත උෂ්ණ අනුව හදනවා ගන්න ආහාරයෙන් හදනවා දැන් එතකොට හේතු ප්‍රත්‍යයද ඒතර මූල හේතු එක නෙමෙයි ඒ ප්‍රත්‍ය ධර්මය ඒ කියන්නේ වර්තමානයේ ප්‍රත්‍ය ධර්මය මේ කනට ඒ කරුණු ටික පෙර භවයේ කර්මය ඒ තමයි හේතුව එහෙනම් එතකොට හේතු ප්‍රත්‍යයෙන්ද සකස් වුනේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. ඒතර හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ අපි නැවත පිළියෙල කරන්නේ කොහොමද? කනට කැමතිද නැහැ? සංගරාගය තියෙනවද නැහැ? සංහාව. සංහාව තියෙනවා නම් නැවත පිළියෙල වෙනවද? දැන් හරිද? තව විදියක් තියෙනවා පිළියෙල වෙන්න. කණෙන් අහනවා. වෙන මොකුත් කරන්න බෑ. අහන්න විතරයි පුළුවන්. අහනවා කිව්වට කෙනෙක් නෙමෙයි අහන්නේ. බාහිර શબ્දයක් මේකේ ගැටෙනවා. බාහිර શબ્දය කියන්නේ සුද්දාස්තික කලාපය. හරි. ඒ බාහිර શબ્දය මේකේ ගැටෙනකොටම ඒ શબ્දය මිහිරිනම් ආසාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. දැන් ආසාව කියන්නේ මොකක්ද? ලෝභයයි. ලෝභය කියන්නේ මොකක්ද? අකුසල මූලයයි. ලෝභය අකුසල මූලයක්. අර බුදුරජාන් වහන්සේ දේශනා කරන මුල කපන්න ඕනේ. ගහ වැටෙන්න නම් ප්‍රධාන මුල් තුනයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. එහෙනම් ලෝභය අයින් කරන්න ඕනේ. එතකොට ගහ වැටෙන්නේ. දැන් ලෝභයක් තියෙනවා නම් ඒකට බාහිර ශබ්දයේ ගැටුණා, ශබ්දය මිහිරි, මිහිරි නිසා සිතේ කන ඇලුනා. නෑ ඇලුනහම දැන් මේක පියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති මේ ලෝකේ යම් දෙයක් ප්‍රියද මිහිරිද මහණෙනි තණ්හාව එතන උපදිනවා තණ්හාව එතන ලගිනවා තණ්හාව එතන පළපදියන්නේ නැහැ කනට එහෙම වෙලා නැද්ද බාහිර ශබ්දයටත් එහෙම වෙලා නැද්ද ඒ දෙක නිසා හැදෙන සිතටත් එහෙම වෙලා නැද්ද? කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් එහෙම වෙලා නැද්ද? ඒ ස්පර්ශ නිසා විඳින විඳීමටත් එහෙම වෙලා නැද්ද? ඇලිලත් නැත්. ආයි කනක් හම්බ වෙනවද නැත්? හම්බ වෙනවද නැද්ද? දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයන් නැවත පිළියෙල වෙනවා නම් ඒ සංස්කාරයයි. දැන් මොකද කරන්නේ? එතකොට සංස්කාරයන්ගෙන් අයින් කරනවා. අයින් කරනවා. අයින් කරන්න වෙනවනේ. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද එතකොට පිළියෙල උනේ? ඒතර හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල වෙච්ච දේ නැවත හැදුවොත් එයා දන්නේ සංස්කාරයක්. ඇයි? සෝත සම්පස්සජා චේතනා. සෝත බාහිර සබ්දය දෙකනි සහ දෙන සිත. කර්ණු තැන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා චේතනා හේවත් කර්මයට දැන් කර්මයම මූලික කරගෙන මේකේ පටන් ගැනීම හැඩය පැවැත්ම අවසානයේ ඔක්කොම මේක හදාගෙන දැන් ආයි ඒතොර හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයේ නැවත පිළිලවීමක් මොන හේතුන්ද අවිද්‍යාවෙන්ද තණ්හාවෙන්ද දැන් තෘෂ්ණාව තියෙනවානේ. ତොර යන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති. දැන් මේ ධර්මතාවයට ප්‍රියයි කැමැති ආසයි. බාහිර ශබ්දයට ප්‍රියයි කැමැති ආසයි. දෙක නිසා හැදෙන සිතට ඒකටත් ප්‍රියයි කැමැති ආසයි. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට ඒකටත් ප්‍රියයි කැමැති ආසයි. ඒ ස්පර්ශය නිසා විඳිනවා. ඒකටත් ප්‍රියයි කැමති. එහෙනම් දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයන්ගේ නැවත පිළියෙල වීමක් තියෙනවා නම් මහණෙනි සතරයි. ඒ කර්මනේ කර්මය නම් සතර. දැන් මොකද කරන්නේ ඒකට? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නැමැති හේතුව අයින් කරන්න. සංහාව නැමැති හේතුව අයින් කරන්න. කර්ම නැමැති හේතු අයින් කරන්න මේකට වර්තමානයේ ප්‍රත්‍ය වෙන්නේ ආහාර. අයින් කරන්න. ඒ කියන්නේ නොකයින් දෙපා කියන එක නෙමෙයි කිව්වේ. තේරෙනවද? ඕනේ. එහෙනම් ආහාර ගන්නෙ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන්ම තමයි ආහාර ගන්නෙ. රස තණ්හාව තියෙනවා නේ. හැබැයි තණ්හාවෙන් තොරව ආහාර ගන්නවනම් ගැටලුවක් නෑ. ඒතර එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ පිළිබඳව නැවත පිළියෙල වෙන්න දුන්නොත් සසර. හඳයි පිළියෙල වෙන්න නොදුන්නොත් නිවන. තේරෙනවද කියපු එක ගැඹුරුද? ඒක පැහැදිලි වුණාද කියපු එක? එහෙනම් අපි මේ ධර්මතාවයන් ටික මේ ආකාරයෙන් නිවැරදිව අවබෝධ කරගෙන ඒ තරුණ විදර්ශනා ඥානය හෙවත් කාංකා විතරණ විසුද්ධිය හෙවත් ධම්ම ටිති ඥානය එහෙනම් ඒ කියන්නේ ධර්මය තුළ පවතින ටිති කියන්නේ පවතිනවා ධර්මය තුළ පවතිනා වූ ඥාණය මේ මොහොතේ වර්තමානයේ ඇති කරගන්න ඕනේද? පස්සේ ඇති කරගන්න. වර්තමානයේ මේ මොහොතේ ඇයි මේ මොහොතේ කනට ශබ්ද එනවා. මේ මොහොතේ කනට ශබ්ද එනවා. ශාලාව ඇතුළෙත් එහෙමයි, බාහිරට එළියට ගියාමත් එහෙමයි, ගෙදරදිත් එහෙමයි ඕනම තැනගෙන කනට ශබ්ද එනවා. ශබ්ද කනට ඇහෙනවා නම් එතන ඒ ශබ්දය මිහිරිනම් හැලෙනවා. අමිහිරි නම් ආ එතකොට එතනදී මොකද වෙන්නේ? නැවත සංස්කාරයක් ඇතිවෙනවා. මොකක්ද? ඒත් අකුසල මූලයක්. දේශය. අර ඇලුන ආසාව, ලෝභය දැන් අකමැති, අප්‍රියයි, අමනාපයි බාහිර શબ્දය නින්දාවක්, අපහාසයක්, බැනුමක්. එතකොට ඒකට කැමති නැහැ. දේශය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ පිළිබඳව නැවත පිළියෙල වෙනවද? දේශයත් එක්ක? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද මේක දෙක අයින් කරන්න. ලෝභයේ දේශය අයින් කරන්න මෝහයක් කියලා අයින් කරන්න දෙන්නේ. ඇයි? මෝහය තියෙන්නේ ලෝභයේ දේශත් එක්කමයි. ආසාවක් නැත්තම් තරහක් නැත්තම් ඇලීමයි ගැටීමයි නැත්තේ කාටද? රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේ මොහෙන් මිදිලා. එහෙනම් මෝහයක් අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෝහය ක්‍රියාත්මක වෙන්නේ ආසාවයි තරහයිත් එක්කමයි. ඒ දෙන්නත් එක්කම තමයි මෝහය එන්නේ. එහෙනම් අපි අයින් කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ ධර්මතාවයන් අයින් කරන්න නම් අපි හොඳ සිහියක් ඕනේද නැද්ද? ඒ සිහියට මොකක්ද කියන්නේ? සම්මා සති. සම්මා සති නිවැරදි සිහිය. යෝනිසමනස්කාරය. මන අනුවන. දැන් මේ ධර්මතා දෙක ඕනේ අපිට පස්සේ ප්‍රයෝජනට ගන්නද දැන් ප්‍රයෝජනට ගන්න. ඇයි? දැන් මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. එහෙනම් ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන අවස්ථාවේ නේද මේක තේරුම් ගන්න ඕනේ. ඒකට කියන ධම්මටිච්ච ඥානය. අන්න ධර්මය තුළ පවතින ඥානය. මෙතන සක්කාය දිට්ඨිය කරිනවා. කැඩෙනවද නැද්ද? ඇයි කැඩෙන්නේ? අපි දකින්නේ විශ්වයේ ක්‍රියාත්මක වන පැහැදිලි නිවැරදි ධර්මතාවයයි අපි දකින්නේ. ඒ තමයි හේතුඵල. එතකොට හේතුන්ගේ ඵලයක් නෙමෙයිද මේ සුද්දාස්ත්‍ර කලාපේ හැඩය පටන් ගන්න කර්ම හේතු. එතකොට අපි ඊට කලින් කියලා තියෙනවා කර්මයේ රස හේතුවක් තියෙනවා. අවිද්‍යාව. අවිද්‍යාවට හේතුවක් තියෙනවා ආශ්‍රව. දැන් දැන් ඒකත් අයින් කරන්නේ නැහැ. දැන් ඒතර කර්ම ඡේ වෙනකොට ආශ්‍රව අයින් වෙනවද නැද්ද? තෘෂ්ණාව අයින් වෙනවද නැද්ද? තණ්හාව අයින් වෙනවා නම් උපාදානයත් අයින් වෙනවද නැද්ද? දැන් ඒකට බලන්න. එකම ධර්මතාවයක් අයින් කරා මම ඒකනේ කිව්වේ. එකම ධර්මතාවයක් අයින් කළොත් අනිත් ධර්මතා සියල්ල වැටෙනවද? ඉතින් බලන්න පෙතර ගොඩක් දුර යන්න ඕනේ නේ. ගොඩක් මහන්සි වෙන්නත් ඕනේ නෑ. කීයක් විතර වියදම් කරන්නේ? ඒත් නෑ. හැබැයි මිලට ගන්න බැලි අමිල ධර්මතා දෙකක් අපි ළඟ නෑ තාම ඒකයි වෙලා තියෙන්නේ. මොකද්ද? සතිහයෝන් සමාධිකාරය. පිළිගන්නවද? මේ ධර්මතා දෙක ගන්න ඔව් භෞතික වස්තුන් අලුයම නැගිටලා පාන්දර නැගිටලා කෙල ගහනවා. ඒ වගේ අයින් කරන්න. එයි ඔය සියල්ල දාලා යන්න වෙනවා. දේවල් දොරවල් යාන වාහන ඉඩකඩම් නිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී අපිත් එක්ක යයිද? එහෙනම් මේ නිවාගත් මනස ප්‍රයෝජනවත්ද නැද්ද? කර්මශේණය, කර්මක්ෂේ ඥානය. එහෙනම් දැන් කන නිවන්න ඕනේ. නෑ හැගෙන මං ගිය සතිය කියලා තියෙන. ඒකයි මේ කන ගැන කතා කරේ. කන නිවන හැටි කියන්නේ. මේ මොකද මේ ධර්මතාවය මූලික කරගෙන අර කර්ම හැදෙනවාදයි ආයි හදන්න නැත්නම් ආයි ගැලුවා. ආයි හැදුවත් ආයි ගැලුවා තියෙන්නේ. මෙතනින් ඉවර නම් මෙතනින් අවසන්. ඔතරින් නිවනට. හැබැයි ආයි හැදුවොත් හැදුවොත් ආයි හදන්නේ දුකක්. ඇයි? මේකයි ජරා මරණය. මේක જાතියට අයිති හට ගන්නව නැවත. හටගත්ත තැන ජරා මරණයක් තියෙන જાතිපත්‍ය ජරා මරණ. හට ගන්නවද හට ගන්න තැනම තියෙන ජරා මරණයක්. හැබැයි ඒ දෙක විතරක්ද තියෙන්නේ. ඒ ශෝක මේ හින්දා ශෝක වෙන්නේ නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? හඬන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? දුක්ඛ දෝමනස්යන් ඉන්නේ නැද්ද? ඔක්කොම එනවනේ. හොඳයි. එතකොට බලන්න එහෙනම් අපි එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙන්න දුන්නොත් සතර නැවත පිළියෙල වෙන්න නොදුන්නොත් නිවන. හැබැයි මෙච්චර කාලයක් පිළියෙල වෙලා ආවා. කරන්න දෙයක් නැහැ. ඇයි? අවිද්‍යා සංහා දෙක මේ තුලනේ මනස හිර වෙලා තිබ්බේ. ඒ නිසා මේක පිළියෙල වෙන්න දුන්න නොදන්න කම නිසා අවිද්‍යාව නිසා දැන් දැනගත් දැනගත්තට පස්සේ ඒ තමයි විද්‍යාව කියන්නේ. දැනුම අවබෝධය ප්‍රඥාව ඥානය නුවණට කියව විද්‍යාව. බුදුරජාන් වහන්සේගේ මානස අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ. විද්‍යාව උදපාදි. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, චක්කං උදපාදි, ආලෝක උදපාදි. හැබැයි ඔය වචන ඉස්කෝලවල නම් ගහගෙන තියෙන බෝඩ් එකක් ගහලා ඉස්සරහ පඤ්ඤා උදපාදි, ඥානං උදපාදි. මේ ධර්මතාවයන් මනස තුළ උපදවා ගන්න ඕනේමනේ. ඔව්. එහෙනම් දැන් ඊට පස්සේ එක දෙයක් කරන්න පුළුවන්. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒක ඉතින් නවත්තන්න බෑ. දැන් හැදිලා තියෙනවා. ඒ පෙර භවයේ අවිද්‍යාව තිබ්බනේ. තණ්හාවක් තිබ්බ, ආශ්‍රවක් තිබ්බ, උපාදානයක් තිබ්බ. පෙර භවයේ ආශ්‍රවයින් කරන්න බැරි වුණා. තණ්හාවයින් කරන්නත් බැරි වුණා. උපාදානයයින් කරන්නත් බැරි වුණා. වුණා නම් එන්නේ නැහැ එහෙනම් දැන් මේ භවයේ නිවැරදිව අවබෝධ කරගෙන තේරුම් අරගෙන වටහාගෙන අපි මෙතනින් අයින් කරනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙන්නේ නොදී නැති. හැබැයි ඒකට සතිය හා යෝනිසෝ මනසිකාරය වගේ. අනිත් එක අපි තේරුම් ගත යුතු ධර්මතාවයක් තමයි කනෙන් අහන කෙනෙන්නේ. අහගන්න කෙනෙකුත් නැහැ, ඇහෙන කෙනෙකුත් නැහැ, අහගන්න කෙනෙකුත් නැහැ. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාවලිය. දැන් මෙච්චර වෙලා සිද්ධ වෙච්ච ධර්මතාවයනොත් අපි තව ටිකක් පරික්ෂා කරන්න බලමු. රූප ධර්මයක්. සතර මහා ධාතුත් නැහැ. හැබැයි ඒක පෙර භවයේ හදන්න මූලික උනේ නාම ධර්මයක්. කර්මය. හරිද? ඒතර නාමයේ රූපයට ප්‍රත්‍යයයි. කුච්චලයක් නෙමෙයි මෙහි ආවේ නෙමෙයි. නාමයේ රූපයට ප්‍රත්‍යයයි. හරි. දැන් නාම රූප දෙක වැඩුණා. ප්‍රසන්දි විඥානයේ දැස්සනේ නාම රූප දෙක වැඩුණා. ආයතන හයක් පහළ වෙලා තියෙනවා එකක්වත් කුජලයකට අයිති ඒවා නෙමෙයි. අස්ත්‍රකණනාසය දිව ශරීරය කියන පහ රූප. සතර මහා ධාතු. මන ආයතනේ නාම. නාම රූප දෙක ක්‍රියාවලියක් තියෙනවා. හරිද? එහෙනම් දැන් නාමයට කැමති වෙනවද සතර මහා භූතයන්ට කැමති වෙනවද? කැමති වෙන්න දෙයක් මෙතන නැහැ. ගත යුතු දෙයක් නැහැ. හරයක් නැහැ. දැන් මේ සෑම ධර්මතාවයක්ම ඇති වෙලා නැති වෙනවද? ඒ නාම රූප දෙක ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බිඳිනවද? ඇති වෙලා නැති වෙනවා. දැන් මෙතන එනකන් තිබ්බ නාම රූප දෙකද මේ තියෙන්නේ? ශාලාවට ඇතුල් වෙනකම්ම තිබ්බ නාම රූප දෙක කො ආයි දකින්න පුළුවන් ඉපද බිඳු නැද වර්තමානයේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඇති වෙලා නැති වෙනවද තව පොඩ්ඩකින් ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා මම ගිය සතියේ කිව්වා මේ උපමාව මේ සතියේ කියනවා මොකද විශාල පිරිසක් ආන හින්දා බලන්න මේ නාම රූප දෙක නිසා අපි රැවටිලා තියෙන රැවටිලා දැන් අතීතයේ සියලුම නාම රූපයන් ඉපද බිඳෙනවා. ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. එක චිතක්ෂණයක් තුළ සිතුවිලි සෑම සිතක්ම ඉපද බිඳෙනවා. වර්තමානයේත් ඒ වගේ තව මොහොතකිනුත් ඒ වගේ. ඒකට තව මොහොතකිනුත් හටගන්න නාම රූප දෙක ආයි එතනම බිඳිලා අවසන් වෙනවා අතුරුදහන් ආයි හටගන්නේ හේතු ප්‍රත්‍යයට අනුරූපව තමයි ආයි නාම රූප හටගන්නේ. පැහැදිලිද කියන්නේ? හොඳයි. උපමාවක් කියනවා. කාන්තාවක් දරුවෝ 10ක් වැදුවා. දරුවෝ 10ක් වැදුවා. නමයක් මලා. අතේ ඉන්න එක පණ අදිනවා. කුසෙත් ඉන්න කෙනෙක්. කුසේ ඉන්න එක පිළිබඳව ආසාවත් ඇහැරියා. තේරුණාද කිව්වේ? දරුවෝ 10ක් වැදුවා. නමයක්ම මලා. අතේ ඉන්නවා එක්කෙනෙක්. ඒක පණ අදිනවා. කුසෙත් ඉන්න එකෙන්. කුසේ ඉන්න කා පිළිබඳව ආසාව තේරියා. ඇයි? නමයක්ම මලා නම් අතේ ඉන්න එක පණ අදිනා නම් ආයි බඩේ ඉන්න එක හදන්න පුළුවන්. එකක් මැරෙනවද නැද්ද? හොඳයි. මේ ශාලාවට ඇතුල් වෙනකම්ම තිබ්බ නාම රූප දෙක කො? මලා. දැන් මේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඇති වෙලා නැති වෙනවද? අතේ ඉන්න එකක් නෝ. පණ අදිනවා මැරෙනවා. එහෙනම් ඒ තව පොඩ්ඩකින් හදන නාම රූප දෙකට කැමැත්ත. තව පොඩ්ඩකින් හැදෙන්නේ නාම රූප දෙකක් නෙමෙයිද? හැබැයි ඒක හදා ගන්න හදන. ඒක හදා ගන්න නෙමෙයිද හදන්නේ? හදා ගන්න හදන්නේ. මේ ශාලාවේ නිදේට කියලා හොයන්නේ චක්ක විඥාන. නෑ කිව්වොත් බොරු. සෝත විඥාන හොයනවා, ගාන විඥාන හොයනවා, චිව විඥාන හොයනවා, කාය විඥාන හොයනවා, මනෝ විඥාන හොයනවා. බඩේින් එක හදන්න හදනවා. පුළුවන් හදන්න. ඇති වෙලා නැති වෙනවද? මැරෙනවද? මේ තමයි විද්‍යාව කියන්නේ. දැන් හදන්න පුළුවන් ද හදන ශ්‍රණයෙන් නැති වෙනවද? ඇයි ඔය ටික තේරෙන්නේ? හදන්න බෑ. තව කොමාවක් කියනවා. කාන්තාව අම්මා අම්මට හිටියා පුතු තුන් දෙනෙක්. පුතු තුන් දෙනා හොරු. රජෙන් රජුරෝ තරපුරුෂය දාලා මේ හොරු තුන් දෙනා අල්ලගත්තා. අල්ලගෙන දඬුවම් නියම කරා විස ගහලා දාන්න තුන් දෙනාගේ. හොරුනේ. විස ගහලා දාන්න. බෙල්ල කපලා මරලා දාන්න. මරණ තැනට ගෙනිච්ච තුන් දෙනා. අම්මට යම්මනේ අම්මට තැන්දි කිව්වා. අම්මා ගියා. අම්මා ඉස්සරහ පිට තමයි බෙල්ල කපන්නේ. ලොකු එක්කාව ගත්ත කැපුව බෙල්ල දැම්ම දෙපැත්තට. හිස කඳ දෙපැත්තට දැම්ම. දැන් දෙවෙනි එක්කෙනාව ගත්ත ළඟට දංගෙඩියට. මොකටද? බෙල්ල කපන්නේ. පොඩි එකා පිළිබඳව ආසාවත් ඇහැරියා. ලොකු එකා මැරුවා බෙල්ල කපලා දෙවෙනි එකාව ගත්ත දංගෙඩියද ඒකත් දැන් මැරෙනවා පොඩි එකා පිළිබඳව ආසාවත් ඇහැරියා. ඔය කිව්වේ තව උපමාවක්. මොකටද? මෙතෙක් වෙලා හටගත්ත නාම රූප දෙක කො දැන් මේ මොහොතේ හටගන්න නාම රූප දෙක කො සමෝහයෙන් හටගන්න නාම රූප දෙකට ඒත් ආසාව තියෙනවා තියෙනවද නැද්ද ඇයි අවිද්‍යාව අව තමයි අවිද්‍යාව කියන්නේ ඇලෙනව නේද ඉදිරියෙන් තියෙන නාම රූප දෙකට අවිද්‍යාව නිසා එහෙනම් මේ සංසාර ගමන නවත්තන්න ඕනේ මේ දැන් මේ මොහොතේද ශාලාවෙන් එළියට ගෙන්න. ශාලාවෙන් එළියට ගියත් හටගන්නේ නාම රූප දෙකයි. ඒ නාම රූප දෙකට කැමතිද? එහෙනම් බඩේ ඉන්න එක හදන්න තමයි හදන්නේ. හදන්න බෑ. ඒක මරණාම තමයි. තේරෙනවද කියපේ? එහෙනම් අපි අන්න ඥානෙ අන්න ප්‍රඥාව මේක හදලා වැඩන්නේ. චිතක්ෂණ 17ක් තුළ මේ සියලුම රූප ඉපද බින්දිනවා. එක චිතක්ෂණයක් සියලු සියලුම සිතුවිලි ඇති වෙලා නැති වෙලා ආයි හදන්න හදන්න. ආයෙ හදන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයෙත් හදන්න හදන. ඒ නැති වෙලා ඉවරයි. අර අම්මා වෙච්ච දේ තමයි. පැහැදිලිද කියන්නේ? දැන් හේතුඵල ධර්මතාවයන් නෙමෙයිද මේක සිද්ධ වෙන්නේ. හොඳ හේතු අයින් කරනවා. මොකක්ද අයින් කරන්නේ? ප්‍රාය සංස්කාර හැදෙන්නේ නැති තැනට සිත පවතින්නේ නැහැ. මේ සතර මහා ධාතුන්ට තියෙන අවස්ථාවක් හරියි. බාහිර ශබ්දයට තියෙන ආසාව තහරිනවා. නාසයට තියෙන ඒ දෙක නිසා හැදෙන සිතට තියෙන ආසාවත් හරිනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට තියෙන ආසාවත් හරිනවා. ස්පර්ශයේ තියෙන ස්පර්ශය නිසා තියෙන විඳීමට තියෙන ආසාව අතහරිනවා. දැනගෙන යතහරින්න. අවබෝධයෙන් අතහරින්න. එයි හැදුවද නැති වෙනවා. හැදුවද නැති වෙනවා. ආය හදන්න හදනවා. ආය හදන්න හදනවා. හදන්න හදන්න හදන ස්නේ චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමින් වෙන එක චිතක්ෂණයක් තුළ ඉපදෙමින් වෙන ආශ්‍රිත වෙලේ චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමින් වෙන රූප. දැන් මොකද්ද හදාගන්නේ? මොකද්ද හදාගන්නේ? නෑ බඩේ ඉන්න එක හදාගන්නේ. කොහොම හරි. ඒක තමයි ඥාන. අවිද්‍යාව, මෝහය, මුලාව, රැවටීම. පැහැදිලිද කියන්නේ? හේතුවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුව කරන්න. දැන් අපිට පුළුවන් දැන් දැන් කර්මක්ෂේ ඥාන. හරි මං ආයි කර්මක්ෂේ කර්ම හදන්නේ. කොහොමද කර්ම හදන්නේ? ඒතර සෝත සම්පසිජා චේතන. ඒතර කන බාහිර ශබ්දය දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා කර්ම හදන්නේ. සංස්කාර වලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. සංඥාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපයි. හරි. එහෙනම් නැවත කර්මය හදන්න ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. ඒතර ස්පර්ශය විතරද? නෑ. ඇයි අවිද්‍යාව? තණ්හා කර්ම නෑ. ඒතර දැන් ඔක්කොම අයින් කරන්න ඕනද එකක් අයින් කරන්න? එක ධර්මතාවය අයින් කරන්න තියෙන්නේ. ඒකයි මම කිව්වේ. සංස්කාරයන්ගෙන් අයින් කරන්නත් පුළුවන් තෘෂ්ණාව නැමැති නාම ධර්මයන්ගෙන් අයින් කරන්නත් පුළුවන්. උපාදානය නැමැති නාම ධර්මයන්ගෙන් අයින් කරන්නත් පුළුවන්. ආශ්‍රව නැමැති නාම ධර්මයන්ගෙන් අයින් කරන්නත් පුළුවන්. අයින් කරන්න තියෙන නාම ධර්මයන්ගෙන් ඒ නාම ධර්මයන්ගේ අවශ්‍යක චිතක්ෂණයයි චිතක්ෂණය තුළ අයින් කරන්න පුළුවන්. චිතක්ෂණයක් තුළ අයින් කරන්න පුළුවන්. ඒක යා අයින් කරන්න යන්නේ කොච්චරද? එක චිතක්ෂණය කියන්නේ. ඇයි? චේතනාව කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒතර ස්පර්ශය නැමැති නාම ධර්මයේ චේතනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. එතකොට ඒ ස්පර්ශයට ප්‍රත්‍ය ආයතන, සලආයතනෙ. ඒතර සෝත සම්පස්ස. ඒතර සෝත සම්පස්සජ චේතනාව. ඒතර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයේ ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි. දැන් එතකොට එක චිත්තක්ෂණයක් තුළ අයින් කරා නම් මොකද වෙන්නේ? අවිද්‍යාවයි තණ්හාවයි අයින් වෙනවද? කර්මත් අවසන්ද? උපාදානියත් අවසන්ද? මගන්ද අවුරුදු ගණන් නිවන හොය හොය ඇවිදින. රට වටේ යන ලෝක වටේ යන. කොහෙද තියෙන්නේ? Taman ළඟ තියෙන්නේ. මනසේ තියෙන්නේ. ඒකයි මං කිව්වේ දෙකක් හැදුවා එකයි හදන්න තියෙන්නේ. දැන් දෙක හදලා නවත්ත ගන්නවද නැත්නම් අවශ්‍ය මේක හදනවද? ඒ කියන්නේ කාය සංවර වචී සංවරය හදාගත්තා. දැන් මොකක්ද හදාගන්නේ? මනස. ద్వාරත්‍රේ. දරවල් තුනයි. හිත කය වචනේ. එහෙනම් අයින් කරන්න ඕනේ එක මොකක්ද? හදාගන්න ඕනේ එක මොකක්ද? හිත නෙමෙයි. ඒතර සිතින් නෙමෙයිද මේ සියලු දර්ශනයන් ගන්නෙ. මේකට මේ සතර මහා ධාතුන් ප්‍රත්‍ය වෙනවා. රූපයක් තෝණිය අපිට. කය නිරෝගීව තියාගන්න ඕනේ. ලෙඩ වුණත් මේවා දකින්න බෑ. ඒක නිසා දැන් මේ කාලය, මේ වයස, මේ සියලුම දේවල් ලැබිලා නේ තියෙන්නේ. එහෙනම් ඒක ධර්මතාවයක් අඩු. මොකද සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙක නෑනේ. හා සිහිය මනනුවන මනා නුවණින් තමයි ඔක කරලා දෙන්නේ. නොමනා නුවණින් නම් ඔක කරන්නේ. නොනුවණින් කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයෙන් කරන්න බෑ. මිත්‍යා සතියෙන් කරන්නත් බෑ. සම්මා සතිහා යෝනිසෝ මනසිකාරයෙන් විතරයි ඔක කරගන්න පුළුවන්. එහෙනම් ඒතර කණෙන් කර්මශේ කරන්න බැරිද? ඒතර කර්මශේ කරපුවාම තෘෂ්ණාවත් වැටෙනවද? ආශ්‍රවත් වැටෙනවද? වැටෙනවා. ඒ කර්ම නැත්තම් එතනින් එහාට මොකද සිද්ධ වෙන්නේ නැහැනේ. කර්ම අවසන් නම් දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ මෙතනදී ගන්න හේතු ප්‍රත්‍යේ හටගත්ත දේ නැවත පිළියෙල වෙනවා නම් ඒ කර්මයි. ඒතර පිළියෙල කර්ම අයින් කරාම පිළියෙල වෙන්නේ. ඒතර කන ආයෙ දෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? ආ. ඉතින් අපි නාසයක් තරම් බලමු. දැන් නාසය කියන්නේ මොකක්ද? සතර මහා ධාතුනේ. සුද්දාස්තික කලාපේනේ. ඒතර වර්තමානයේ ඒතර බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේක කර්මයටයි කියනවා. මූල හේතුව කර්මය. හැබැයි වර්තමානයේ මේක ඇදගෙන යනවනේ. ඇදගෙන යන්නේ මොකෙන්ද? කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ ඇදගෙන යනවා. සුද්දාස්තික කලාපේ ක්‍රියාවක් තියෙනවා. හරිද? රපට වියාපෝ චිචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ සුද්දාස්ත කලාපේ කාය ප්‍රසාද රූපයට අයිති පාලනය කරන ජීවිත ඉන්ද්‍රිය රූපේ හරි. දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ හේතු මූල ධර්ම කර්මය. ප්‍රත්‍ය ධර්ම සුද්දාස්තික කලාපය හා කම්මචිත්ත යුක්ත ආහාර කියන. ඒක ප්‍රත්‍ය උපකාර ධර්මයේ වර්තමානයේ ප්‍රවෘතිය. ගෝචර වෙන්නේ ගන්ධ සුවඳ. වෙන මොකද කියන්නේ? කො ගඳ දැනගන්න පුළුවන් කො සුවඳ දැනගන්න පුළුවන්. ඒ සිතක් හැදෙන එක විතරයිනේ තියෙන්නේ. දැනගන්න කෙනෙක් ඕකේ නැහැ. ඉදිරි ධර්මතාව ඉදිරියෙන් තියෙන ධර්මතාවය මේ ධර්මතාව ඉන්ද්‍රියන් එක්ක ගැටෙනකොට දෙකේම නැති දෙයක් නෙන්නේ. ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. ඒතර කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. ඒතර ස්පර්ශය නිසා සිත බලවත් වෙන්නේ නැද්ද? විඳින්නටත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ හඳුනා ගන්නටත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ සිත බලවත් වුණා නම්. බලවත් වෙච්ච සිතනනේ කර්ම කියන්නේ. සංස්කාර කිව්ව බලවත් වෙච්ච සිතනේ. දැන් ඒකට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ පිළිබඳව නැවත පිළියෙල වෙනවද? ඔව්. එයි. නාසයටත් කැමති. ඒ කියන්නේ මේ සුද්දාස්ත්‍ය කලාපයටත් කැමති, බාහිර සුද්දාස්ත්‍ය කලාපයටත් කැමති. දෙක නිසා හැදෙන සිතටත් කැමති, කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති, ස්පර්ශය නිසා සිත බලවත් වෙන ඒකටත් කැමති. බලවත් වෙන සිතයි කර්මය. දැන් මොකද කරන්නේ? බලවත් වුණොත් කර්මය තථාගතයන් වහන්සේට ගඳසුවඳ දැනෙනවා. නැවත හෙව්වද? දැනුණා නම් දැනුණා විතරයි. දැක්කා නම් දැක්කා විතරයි දිත්තේ දිටමත්. ඇහුණා නම් ඇහුණා විතරයි සුතේ සුතමත්. දැනුණා නම් දැනුණා විතරයි මුතේ මුතමත්. මනසින් ගත්තා නම් අරමුණක් ගත්ත විතරයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්. අපි මොකද කරන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හදාගත්ත එකක් හේතුප්‍රත්‍යය හදාගත්ත දේ නැවත පිළියෙල වෙනවා නම් ඒ පිළියෙල වෙන්න උපකාර වෙන්නේ කර්මයයි. චේතනහම් වික්කවේ කම්මං වදාමි. ඒන් සිතවිල්ලක් එකක් එක්ක ගන්ධ සුවඳ පිළිබඳව සිතවිල්ලක් ගන්නවා. කණෙන් ගත්ත ආරම්මණයක් ගන්නවා. නා එහෙන් ගත්ත ආරම්මණයක් ගන්නවා. නාසයෙන් ගන්න ආරම්මණයක් ගන්නවා. දිවෙන් ගන්න ආරම්මණයක් ගන්නවා. කයෙන් ගන්න ආරම්මණයක් ගන්නවා. ඊගා භවය ප්‍රතිසන්දිය. මනසෙන් ගන්න ආරම්මණයක් කරන් ඊගා භවය ප්‍රතිසන්දියක් ගන්නවා. ඒ ආරම්මන අරන් බලවත් කරලා දුන්නේ කර්මයයි. දැන් නාසයට ප්‍රියයි. සංහාරය එතන උපදිනවා. සංහාරය එතන ලගිනවා. සංහාරය එතන පළපදියන්නේ. සුවඳට ප්‍රියයි. යන් ලෝකේ පිය රූපං සාත රූපං නිත්තේ සතරනා උපච්ඡමාන උපච්ඡති. මේ දෙක නිසා හැදෙන සිතට කැමති. කැමතිද නේද? කැමති. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට කැමතියි. ස්පර්ශය නිසා බලවත් වෙන සිතකට කැමතියි. එකක් ඕනේ සුවඳක් ඇඟට ස්පර්ශ කරගන්න. නේද? කර්ම හදලාද? දැන් හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල කරගත්ත දේ නැවත පිළියෙල කරගන්න ඊගා භවයටත් නාශයක් ඇති. ආයි හදා ගන්න ඕනේ ඊගා භවයටත් එපාද? හදා ගන්න නම් සතර නැවතුවොත් නිවන. එහෙනම් තණ්හාව අයින් වෙනවනේ. ඒතකොට කර්ම අයින් වෙනවද? ඒතකොට ආශ්‍රව කියන්නේ ඇලීම එකක් අයින් වෙනවද? උපාදානයක් අයින් වෙනවද? ඉවරයි නේද? මේ සසරෙන් නිවනට බණ කිව්ව ධර්ම දේශනාව අවසන් කරනවා. පැයක් බණ කිව්වා. පැය නෑ පැයකින් කිව්ව කෙටියෙන් කිව්ව හැබැයි පැහැදිලිද කියනවා තව තියෙනවා දිව ශරීරය මනස කියන එකක් තියෙනවා ඒක ඉදිරි ධර්ම දේශනාවේදී කියනවා. හරියට. පැහැදිලි නේ දැන් මොකද්ද කරන්න ඕනද? ඒතර මේ ධර්මතාවයන් सिद्ध කරගන්න අපිට කාට හරි කියලා කරගන්න පුළුවන්ද මේ? අම්මට තාත්තට කියලා? හරියට උදව් කරනවා උපකාර කරනවා බැරිද? දෙවියන් වහන්සේට කියන. ඒත් දෙයි. කිසි කෙනෙක් හඳහනට බැයි. ගුරුනාථට බැයි. කවුද මේ කරගන්නේ? ඒගොල්ලන්ගේ සතිහා යෝනිසෝ මනසිකාරය එකක් ටිකා. ඒගොල්ලන් නිවා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ කර්ම අපට එවැනි වෙන්න බැහැ. දෙමාපියන්ට දරුවන් ගෙවණි වන්න පුළුවන්. ඒත් බැහැ. තම තමන්ම නෙමෙයි දිනවා ගන්න ඕනේ. ඒකට ආවෙත් තම තමන්ම කරගෙන නෙමෙයි ආවේ. ආ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක තම තමන් කරගත්ත දෙයක් තම තමන්ම නිවා ගන්න. ආටත් මේ කරන්න පුළුවන් කමන්නේ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. අදට පැහැදිලිද කියන්නේ ඒවා? ඔව්. ඉතින් අවශ්‍ය කරන ධර්මතා දෙක ළඟින් තියාගන්න ඒ ආශ්‍රය අතහරින්න එපා. සතිය හයෝන් සමන්තිකාරය. ඒ දෙන්නත් එක ආශ්‍රයක. මොන හේතුවක් නිසාවත් ඒ ආශ්‍රය මොන හේතුවකින් හරි ඒ ආශ්‍රය කැඩුනොත් අමාරු වෙනවා. තේරෙනවද? ඒ දෙන්නත් ඒක පුළුවන් තරම් ළඟින් ආශ්‍රය කරන්න. පුළුවන් තරම් කිත් වෙන ආශ්‍රය කරන්න. නියත වශයෙන්ම සසරින් මිදෙන්න පුළුවන්. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන බබ සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදුකම් සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවතේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු